ශ්‍රද්ධාවන්ත පින්තුනි මේ අවස්ථාවේදී අපි මේ පින්තුන්ට ශ්‍රවණය කිරීම සඳහා ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථාන ප්‍රධාන කර්මස්ථානාචාර්ය වශයෙන් වැඩ සිටියා වූ අපවත් වේලාල මාතර ඥානාරාම ශ්‍රී ස්වාමි පාදයන් වහන්සේ විසින් සංඝ රත්නයේ දේශනා කරන ලද භවනා උපදෙස් තුලත් ධර්ම දේශනාවක් ධර්ම දේශනාවකට නිතුවතුන්ට සමන් දෙන්න පුළුවන් ඒ නිසා කාර්මිකව සමාධි සාවධානව ඒ ධර්ම ශ්‍රවණය ශ්‍රවණය කරන්න ඕනේ.

අවුවෙන් අර විදිහට නාම රූප සංස්කාරය මේ මන්දකට වතහාගෙන තේරුම් ගන්න ඒකයි තමයි ආත්මයේ ලක්ෂණයට නගන ආවෝද දෙකෙන් අවස්ථාවේදී අත්‍යව වෙනකොට මේ චතුරාර්ය සත්‍යයේ ඉදිරියට චතුරාර්ය සත්‍යය ඒ කරගන්න අන්දමට වැටීමක් ඇති කරගන්න. ඒක යරපත් වල සායකල කරගන්න ඕනේ. අර පොලින් ඒවා මෙන්න කරන්න ඕනේ. ඒකත් වෙන ඉතිරිපත් වෙන හැටියට මෙන්න කරන්න. එතෙන් දෙෝට ඉතින් දුක්ඛ දේවතු මනස කරෝ. ඉතින් මේ දුක්ඛ කරේ යෝනිසෝ වයස් බලෝ ඉතින් මේ වචනේ දේශනා මේ කියන්නේ ඒවල මේ කියන්නේ සමන්ත පුදානෝ ප්‍රත්‍යක්ෂ වෙච්ච දේවනි විදවල මේ විදියට උදාතම ප්‍රත්‍යක්ෂ වෙච්ච දෙයක් මොකද මේ අවස්ථාවට යනකොට යෝගාවචරන්නේ මේ සංස්කාරී දුක්ඛයි කොට දුක්ඛ කියන කොටසට අයිති වෙන සංස්කාර කොටස් ටිකයි අතනතර වෙනවා දුක්ඛ ලක්ෂණය වෙන වැඩිලා තියෙනවානේ එතකොට මේක දුක්ඛ සත්‍ය සත්‍ය මොකේ මේක දුකයි කියන සත්‍ය මේක දුකයි කියන සත්‍ය අවබෝධය මේ තන මේ අවස්ථාවේ ඇති මෙහි කියන්නේ මොකක්ද අර ඉදිරිපත් වෙන නාම රූප සංස්කාර. එහෙනම් දුක්ඛ ස්කන්ධයට දුක්ඛ කියන කොටසට ආයිති වෙනවා ඒවා. එතකොට අන්හාව ඇරලා මේ සංස්කාර මොනේ කියන අනිත් ඒවා සියල්ලම දුක්ඛ ස්කන්ධය කියලා සලකන්න තියෙනවා. තණ්හාව සමුදය සත්‍යයටයි තණ්හාව ඇලෙන්නේ ආදී සංස්කාර කොටස් පස්කන්ධය. මේක දුක කියලා ඔබට නොවනින් මෙනෙහි කරන්න පුළුවන්. නොවනින් මෙනෙහි කරන්නට නම් දුක තේරුම් ගන්න තියෙන්න ඕන මේ අවස්ථාවේ. දුකේ ලබන ලක්ෂණේ දුකේ දුකින් කෙරෙන ක්‍රියාවනේ දුකේ ප්‍රතිඵලය වුණ තේරුම් මේ කරුණ තුල තේරෙන තිබුණාන දුක වැඩහු. දුකේ ලක්ෂණය මොකක්ද? ආදන ලක්ෂණ දුක්ඛ ආදන ගතිය, පීඩා කරන ගතිය, පීඩා පීඩා කරන ගතියයි. මේ දුකේ කෙරෙන වැඩේ මොකක්ද? අරගෙන හිටියත් ක්‍රියාව. මේ ක්‍රියාව ක්‍රියාවන් වෙනවා කියන්නේ ඊළඟට ඒ ඇති පීඩා කරන ගතියයි පිළීමයි එතකොට තවන ගතියයි තවන දැවීමේ ක්‍රියාවයි කියන මේ දෙකයි ඒ කියන්නේ මේක ප්‍රතිඵලයේ මොකක්ද ගන්න දුක තේරුම් ගන්න නම් වැඩි තේරුම් ගන්න. අනිත් එක යෝගාවචරය ඔය අවස්ථාවේදී සමාධිය හොඳ සමාධියකින් හොඳ සමාධියකින් දැනিলা ඔහුට මේ පීඩා කරන ගතිය, ආවන ගතිය, අර ප්‍රතිවලය හොඳම ප්‍රකටයි. ඒ ප්‍රකට වෙන අර විදර්ශනා ඥාන හොඳට දිනු වෙන දිනට. අර විදර්ශනා ඥාන හොඳට දිනු පෙර පෙර නිසා මේ දුක්ඛ ලක්ෂණය සතර ආකාරයෙන් වැටහෙනවා. වේලනක්ඛෝ සංවතක්ඛෝ සංකාපක්ඛෝ විපරිණාමෝ හතර ආකාරයෙන් ඊඩා කරන දෙයේ මේ කියන ආවාන්‍ය ස්වභාවය ඊළඟට සංකත ලක්ෂණය මේ හැම අවස්ථාවකදී ඔය චතුරාර්ය සත්‍ය සම්බන්ධව යෝගාවචරයට වැඩෙනා හැම අවස්ථාවකදී දුක්ඛ ලක්ෂණය වැඩෙනකොට ඒ දුක්ඛ ලක්ෂණයට සම්බන්ධ වෙලා අනිත් දුක්ඛ සත්‍ය වැඩෙන අවස්ථාවේදී ඒ දුක්ඛ සත්‍යයට සම්බන්ධ කරලා සම්බන්ධ වී සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ මේ හිතට නිරෝධ රත්නයට විරුද්ධවයි පිළිතුරු පදක් විදිහේ තියෙන හැකියාව. අනිත්‍යකම පරිණාම. ඒ දුක නැති දුක පෙරලන කියන්නේ අතරක මාර්ග සත්‍ය පෙරලන සාමයේ කියන්නේ මොන විදියට එක සත්‍යයක් වැඩි වෙනකොට අනිත් සත්‍ය තුනක් තම දැනගො ඔය විදියට වැඩි වෙනවා කියන්නේ ඉතින් ඒකට මේ කර්ම හතරක් වෙනවා. පිළිගන්න ඒ පිළිගන්න. එතකොට මොන සත්‍ය අවබෝධ වෙන්න මෙන්න මේ කර්ම හතර හොඳට වැටහෙන්න. අර ලක්ෂණ රස පරිපත්තාන කියන කර්ම හතරක් වැටෙන්න ඕන. මේ කර්ම හතරක් වැටෙන්න. ඒරණෝ සංගතෝ සංස්ථාපනෝ විපරිණාමෝ මේ දේරු හතරක් වැටෙන්න. වෙනකොට මෙන්න මේ විදිහට දුක්ඛ ලක්ෂණ උට වැටහෙන නිසා යෝනිසෝ මනසිකාරෝ කියන ප්‍රයයන වාසියලා නොවනින් මෙහි කරනවා මේ වන්දනේ අවස්ථාවේදී ඇතත් පිටක බොහොම ඉක්මනට විදුලියක් ගන්නවා වගේ වැටෙනවා මේ ඇතත් පිටක නැවතිලෙක් වැඩේ නැවතිලෙක් වැඩේ මාර්ග අවස්ථාවේදී නම් පිළිගන්න ගන්නවා වගේ වැටෙන්නේ මාර්ග වැටෙන්නේ නැහැ. එක වරටයි වැටෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ආමාත්‍ය මෙන්න මේ පඤ්චස්කන්ධය නුකේ දුක් සත්‍ය කියලා උන්ට යොන්වනේ මෙනේ කරන්න ඉස්සක් ලැබෙනවා. ඒක අර විදිහට ලක්ෂණ රස පරිවර්තන වඩාත්තාන වශයෙන් වැඩ ගන්න ඉඩ තියෙනවා. සම්පූර්ණ වැඩි වෙනකොට ඒ විදිහටයි වැඩි අයත් සමුදයෝ නියෝනියෝ වන්දිකරු මේ දුෂ්ණා අයත් කියලා ගන්නේ මේ දුෂ්ණා ආ දුක්ඛ සමුදය දුක්ඛවනා දෙවෙනි සත්‍යය කියලා තේරුම් ගන්න. එතකොට මේ සමුදය සත්‍ය අර විදිහටම ආන්කණේ ආන්කණේ කරනවා කියන ලක්ෂණය ලක්ෂණය මේ කියන්නේ ආයුනේ කියන නැවත නැවත රැස් කරනවා කියන්නේ ඒකත් වශයෙන් කෙලෙස් වලින් සංස්කාර වශයෙන් මේවා රැස් කරන ගතියයි මේ සම්පූර්ණ සත්‍ය සංඛාවට ආ එක් ස්වභාව ගතිය මේ කෙරෙන ක්‍රියාව නොනවත්වා හද කරන්නේ නැතුව දිගට පවත්වන ගතිය පවත්වන ගතියයි එතකොට මේකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද පරිපෝෂණය වලක් හොඳ දේ වලක් හොඳ හරි හොඳ ගමන වලක් යහපතට හැරෙන්නේ ඉඳන් හොදේ වළක්වන්න මේ සම්පේ සත්‍යය. මොනවා හරි කරන්න යහපතක් කරන්න නරකක් හොරක් කරන්න ඉදිරිපත් වෙන්න හැකියි. අපිට මේ කන්නවට බාධා කරන බාධා කරන ගතියයි. පරිගෝහේ පරිගෝහේ වළක්වන එක වළක්වන මේ වන්දමට එක හිත පවත්වන්න ඉඩ දෙන්නේ. සාමාන්‍ය පරිගෝහේ කියවම තේරුම් විදිහට ලැබෙනවා. තමන්ගේ හිතට යමක් කරදර කරනවා නම් ඒක පරිපූර්ණයි. දැන් සමහර විට අපි හිතනවොත් අල්පේ වික්ෂෝණහස වෙනවා. අල්පේ වික්ෂෝණහස වෙනවා නේද තුන්සේ. හතර වෙනි ඉවරක් දෙවිත්‍යයේ පරිපූර්ණයක් දැන් පරිපූර්ණය. පොත්තර විචේ දෙවිවරු පරිපූර්ණයට යනවා. මුලාවේ වැඩිපුර දෙයක් කියනවා නම් ඒක නියමාන්තමට පවත්වා ගන්න බැරි අන්දමට එනම් ඒක පරිපූර්ණයි. ආමානි විතර පරිපූර්ණේ ගැන වාමුණක් හොඳ ගමන වරක්වායි. යහපත් ගමන වරක්වායි. යහපත් චිත්ත පරම්පරාවක් පවත්වා ගන්න මෙලෙඩෝදී නවත්වාගෙන පරිපූර්ණ. මේක තණ්හාවෙන් කරන්නේ ලෝකෝ ප්‍රතිපලයක් තමයි තණ්හාවෙන් සිදුවෙන ප්‍රතිපලය. මේක තේරුම් ගන්න. එතකොට මේ ප්‍රශ්නාව තේරුම් අරගන්නවා විදියට තේරුම් අරගන්න අවස්ථාවේදී සාධනවට තියෙන අර විදියේ කරුණු හතර ආයුනත්තු නිදානත්තු සමෝගන්තු පරිපූර්ණයි. එතකොට මේ හතර තේරුම් කරගන්න. මේ විදියටම කරුණු හතර තේරුම් ගන්න ඕන ඔන්න ඔය විදියට දුක්ඛ සත්‍ය සමුදය සත්‍යය කියන මේ දෙක හොඳටම තේරුම් ගන්න ඕනේ. මේක සංසාරය. දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි කියන මේ දෙක සංසාරය. මොකද වටය කියලා කියන්නේ මේක තමයි. ඒ දුක දුකයි දුක උපදවන්න. පීඩාවයි පීඩාව උපදවන්න. මේ දෙකයි මේ මේ සත්‍ය දෙක. මේ දෙක කලින් හොඳට තේරුම් කරගන්න. ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ දෙක තේරුම් කරගන්න ඕනේ. අනිත් එක තේරුම් කර ගැනීම ප්‍රත්‍යක්ෂ වශයෙන් අමාරු. මේ දෙක ප්‍රත්‍යක්ෂ වශයෙන් මුලට තේරුම් කර ගන්න. යෝගාවචරයේ මේ අවස්ථාවට එනකොට හොඳට සමාධියක් තියෙන භාවනා කුරුද්දක් තියෙන අර ආශ්‍රව වගේ සඳහන් වෙච්ච කෙලස් ගොඩක් දුර්වලතා ගොඩක් සාධාරණ වශයෙන් දෙකින කර තියෙනවා නුවණ කොහොමද නුවණ කියන්නේ එනිසා දැන් හොඳට තේරුම් කරගන්න අන් දුක්ඛ නිරෝධ හෝති යෝනිසෝ මනසිකාරෝ මෙය දුක්ඛ නිරෝධය කියලා මෙහි කරනවා දුක්ඛ නිරෝධය කියන්නේ නිබ්බාණය මේ නිබ්බාණය දුක්ඛ නිරෝධය අරකියා දුක් නිරෝධය මේකේ තත්ත්වයයි කියලා තේරුම් කරගන්න මේ තේරුම් අරගන්න යෝනිසෝ මනසිකාරෝ කියලා මෙතන අවධානය නුවණින් මෙහි කරනවා නුවණින් මෙනෙහි කිරීම අර දෙක අර මුල් සත්‍ය දෙක හොඳට වැටහෙනකොට මේ දුක දුක් ඉපදවන්න කියන මේ දෙක යම් දැනක තියෙනවා නම් ඒ තාක්ම කරදරයි දුක් කොට මේක යම් දැනක නැත්නම් මේ දෙකම යම් දැනක නැත්නම් ඉතන සාන්ත වේවි සාන්ත වේවි කියලා හැකියාව ඇති වෙනවා. අර තමයි සාන්ති. සාන්තියක් කියලා හැකියාව ඇති වෙනවා ඒක. සාන්තිය කියන්නේ මේ තණ්හාවයි ඒ තණ්හාවෙන් මොනවද දුකයි කියන මේක ලොකෝම කරදර ගොඩක් වශයෙන් මේ අවස්ථාවේ වැටෙනවා. ඒකට එනකොටම මේ දෙකේ තිබීම දෙක නැති වීම ලොකෝම හොඳයි. අන්න ශක්තියක් වඩා නිවාරණය වෙනවා. සාන්තිය පීඩාවයි පීඩා කරන්නයි කියන මේ දෙක වෙනස් කාර්යයි. මේ දෙක දැක්නම් යා දැනග ඉදරණේ පාන. මේ ඩිපානේ හොඳට වැටෙන සත්‍ය ලක්ෂණ ඩිපාන. අත්‍යතිය මේ ක්‍රියාව වෙනස් නොවන ගතිය. ඩිපානේ සත්‍ය දෙක ගතියයි සාමාන්‍ය තියෙන්නේ. ඒකේ කරන ක්‍රියාව මොකක්ද? ක්‍රියාවලියක් දිනු කරනදී වෙනස් නොවල ගන්න. සංසාරේ දේවල් ඔක්කොම වෙනස් වෙනවා. මේක වෙනස් වෙන හැටි. අනිමිත්ත වට්ටාන අනිමිත්ත ස්වභාවයේ මේක වැඩේ. අනිමිත්ත ස්වභාවයේ වැඩේ ප්‍රතිඵලය වශයෙන් වෙන්නේ අනිමිත්ත ස්වභාවය. අනිමිත්ත කියන්නේ දැන් ලෝකයේ අපි සාමාන්‍යයෙන් යමක් ගැන හිතනකොට යම් යම්මන් එක්කයි හිතන්නේ. මුචිලේ ගැන හෝ දෙයක් ගැන හෝ යම් හිතෙවිල්ලක් පවත්වන්නේ යම් ලකුණක් අරගෙන ලකුණක් ඒ ලකුණ ඉතර නෙමෙයි. ඒකට පොතේ කිව්වහම තරලයක් කියලා උන තමක් එක යමට ගේ කිව්වහම යක්ෂය ඇදවුණු ගමන් එක්කයි. තාම්පෝකි වුණාම යක්ෂය ඇදවුණු ගමන් එක්කයි. පොඩුව පොට්ටේ ඇඳලා ජීවිතේ ඔය හැම එකක්ම යක්ෂ ලකුණක් එක්කයි හිතේ. ඒවා තමයි නිමිති කියන්නේ. සංසාරයේ තියෙන දේවල් අනිමිත්තා. මේ නිබ්බාණය අනිමිත්තා. ඒ මේ කියන ලකුණක් එක්ක ගන්න බෑ. නිවන වැටෙන්න අවස්ථාවේදී මුලවත් වශයෙන් නෙමෙයි ක්‍රියාවක් වශයෙන් නෙමෙයි ප්‍රාසාදයක් වශයෙන් නෙමෙයි මලක් වශයෙන් නෙමෙයි වහනක් වශයෙන් නෙමෙයි වැඩේ එහෙනම් නිමිති නැති ස්වභාවයෙන් වැඩේ එතකොට ඒ ආරම්භය ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවට එනකොට ආර්ය කුසල සත්‍යයට එන්න සූදානම් වෙන අවස්ථාව. මේක මොනින් කල්පනා කිරීමනේ අර නියම මාර්ගඥානය නෙවෙයි මේ ආකාම. එතකොට තාම යෝනිසෝ මනසිකාරය. ඒ අවස්ථාවේදී ඒ උනත් හොඳට මේ අතට කොයි විදිහේ තේරුම් ගන්න පුළුවන් වෙයි. අනිමිත්ත පට්ඨා. එතකොට ඊළඟට අයත් නිරෝධකාමිනේ ප්‍රතිපදාති යෝනිසෝ මනසිකාරෝ ඊළඟට හතර විශේෂත්වය ඩපහිනෝ යතනෝනි මෙහි කරන්නේ මේක දැන මේ නිවිත තත්ත්වයයි පාරේ දැනෙන්නේ වැඩෙනවා ඕනි තේරුම් ගන්න ඊළඟට ඕන යොදන මේ නිපාන ධාතු ලබා ගැනීම උපාය මොකක්ද අයම් නිරෝධෝ එතකොට අයම් නිරයන් තුමා ආරයන් තමයි දුක්ඛ නිරෝධකාමී පරිපදං දුක්ඛ දුක්ඛ නැති කිරීමට යන්නා ප්‍රතිපත්තිය විහාරයන් මාර්ගයේ එතකොට නියෝන ලක්ෂණ මග්ගහත්ය නියෝන ලක්ෂණය කියන ලක්ෂණ වශයෙන් ගන්න. ඊළඟට නිවරට පමුණවන ගතියයි මේ මාර්ගාංගයන් හේතුන් මාර්ගාංගයන් මුලින් මුලින් ලෞකික වශයෙන් ඇති වෙන ලෝකෝත්තර වශයෙන් මාර්ගාංග ඇති වෙනවන නිවනටයි මම කියන්නේ නතර වෙන්නේ නැහැ නිවනට පමණවලයි නතර වෙන්නේ ඥාන ලක්ෂණය ඒ වගේම ඉස්තේන පහන රම කෙලෙස් නැති කරන ගතියයි මාර්ග සත්‍යයේ මාර්ග සත්‍යය ඇති වෙනවා සමගම මාර්ග සත්‍ය ජීවුන වෙච්ච අවස්ථාවේදී වෙන්නේ මොකද්ද? කෙලෙස් නැති වෙනවා. ඒක කෙලෙස් නැති වෙනවා. ලෝක වශයෙන් ජීවුන කෙලෙස් නැති වෙනවා ගොඩක් වශයෙන්. ලෝක වශයෙන් ජීවුන සමුච්ඡේද වශයෙන් කෙලෙස් නැති වෙනවා. කෙලෙස් අපහාන රසං. එතකොට මේකේ ප්‍රතිඵලය මොකක්ද? ධාන වර්ධන වර්ධන සතරේ කොට නැගී එළලුම්ෙන් ගොඩ නැගී එළලුම්ෙන් අයින් වී උත්සාහ ජනනකී සිටී සතරේ ගොඩ වෙනවතර වැදිලා මේ තරම් කාලෙදී සත්‍යය මේ මාර්ගයේ බලයෙන් තමයි සතරේ ගොඩ නැගී එළලුම්ෙන් අයින් වෙන්නේ මේ බලයෙන් එදා උත්සාහ පටිසත්තානි මෙන්න මේ විදිහට මාන සත්‍යය යොෂෝ වශයෙන් වෙනත් වරින් මෙනෙහි කරනවා නවරින් මෙනෙහි කරනකොට හොඳට වැටෙනවා යටට තස්සේව යෝනිසෝ මනසිකාරෝතෝ තේනි සංයෝජනානි වහියන්ති කියලා අර්ථවල බුදුරජාණන් වහන්සේ. දැන් ප්‍රකටව සෝවාන් මාර්ග ඥානය ලැබෙන අවස්ථාව පෙන්වනවා. තීන සංයෝජනානි මඤ්ඤති. තස්ස ඒව යෝනිසෝ මනසිකරෝ. මේ ආර්ය පුද්ගලයා වනේ කටයුතු කරන්න බලාපොරොත්තු ආර්ය සංවේද ප්‍රතිඥ බලාපොරොත්තු වන්නා. නැත්නම් යෝගාවච. ඒවත් මනසිකරෝ මේ විදිහට මෙහෙය කරන්නා වූ අවස්ථාවේදී ඒ විදි සංයෝජනානි පරියන්ති සංයෝජනයෝ තුන්දේ ප්‍රතිසංනාම සක්කාය දිට්ඨි සක්කාය දිට්ඨියද විචිකිච්ඡා විචිකිච්ඡාවද ඊළඟට පරාමාස ඊළඟට පරාමාස ඊළඟට පරාමාස මේ සංයෝජන තුන මේ පුජ්‍යයාගේ සත්‍යාවේ අරාජිමත් කාලයක් වුණේ ක්‍රියා කරමින් යවනවා සක්කායිනිත්‍ය විචිකිච්ඡාව ජීවන පරාමාදය කියන මේ සංසාරේ සම්බන්ධ කරගෙන ඉන්න නිමිච්ච මේ සම්යෝජන තුනක් එකවරම පවත්වාගෙන පවත්වාගෙන අවබෝධා ගන්න දෙන්නේ අද මෙන්න මේ විදියට අර විදර්ශනා ඥාන මෙන්න අවස්ථාවේදී චතුරාර්ය සත්‍ය අවබෝධය වුණා අවබෝධයේදී නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ වෙනවා මාර්ග සත්‍යයට. ඒ මාර්ග සත්‍යයේ දිනුනේ අවස්ථාවේ මාර්ගයට නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ වගේ යනකොට මෙන්න මේ සංයෝජන තුන මේ විලාසියක් කියලා කියන්නේ කියලා සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔය ඉස්සෙල්ලා ඔය ටික ටික දැන් කියලා දෙමුනේ. නෝනෝලා ලෝලාශාදී මුනි තදංග වගේ එක්කම් වනවාගේ ඇදලා ගිහින් මුනි මේ අවස්ථාවේදී නැවත පහළ නොවන අපට සමුච්ඡේද ප්‍රහාණය දෙන්න ඒකයි සේවාවේ මාර්ගයේ වදාවි සම්මෝචනාරි පයිසිය සම්මෝචන තුනක් ඉමේ මුද්දත් දෙකේ දන්දනේන පහතබ්බා ආලෝ මහානි පිළ සක්කාරේ විදි විචාරේ රත්ත පරාමාස යන මේවා මේ තුනේ යක්ඛාත්‍ර කොටසක් පදහම් කළා නැතර වාදේ ප්‍රේණයකට මේ සියල්ලම මේ සියල්ලම දර්ශනයට පහතබ්බා ආලෝ දර්ශනයේ ප්‍රවීණ කළ යුතු ආර්ණවයයි එනුලමින් කියලා උදාහරණ ඒ යක්ඛාණින සංහිතා නිරමත පරාමාන කියලා සංයෝජන තුන සමගම තවත් කෙලෙස් රාශියක් නැති වෙනවා. තවත් සිතුවිලි රාශියක් නැති වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය විවාහම සාමාන්‍ය ප්‍රධානම දිට්ඨියයි සක්කාය. පංචස්කන්ධයන් පිළිබඳව ආත්ම ප්‍රශ්නේ අරගන්න දෘෂ්ටිය. පංචස්කන්ධය ආත්ම සත්‍යයට පස්සට හිතාගන්න දෘෂ්ටි ගොඩක් එකතු කරලා මේ සක්කාය දිට්ඨිය කියලා ගන්නවා. මේ සක්කාය දිට්ඨිය ක්‍රියාකාරයෙන් ගන්නවනේ. ඒ සක්කාය දිට්ඨිය නැති වෙනකොට යම්තා දෘෂ්ටියක් යම් අදී විලමනුෂ්ටි ආදී වගේ සඳහන් වෙනවා ඒ බ්‍රහ්මජාල ඒ දෙසට දෘෂ්ටියක් වශයෙන් ගන්නවා. මේ ලෝක දෘෂ්ටිය සබ්බාය ඒකවල පොලිස් ඉලක්කයක් නෑ කියලා හැඟීම ඇතිවීමෙන් මේ නෘත්‍යය ගැන දැනුම එකක් සංවරණ තුනක් ගැනීමෙන් සෝවාන් වෙනවා කියන්නේ වෙන සංවරණ කරනවා එන්නම් සංවෝජනන පරිත්‍යා සෝතාපන්නෝ සම්නිවාසෝ නෝනෝ පරායිය වෙන සංවරණ කරනවා ඒ ගන්න පුනික මෙතෙන් සම්බන්ධ කරගන්නවා මේ සංවෝජන සම්ප්‍රේණ උදාන ඒ කාර්යයක නියතෝ සම්මෝහි පරාය සෝතාපන්නියතෝ සම්මෝහි පරාය සෝතාපන්නී වෙනවා ඒ වාක්‍යෙම නියත මුචි වෙනවා සම්මෝහි පරාය ක්‍රමයෙන් මධ්‍යම දක්වා ගමන් කරන්නා වූ කෙනෙක් නොපරිහාණය වෙන්නේ පරිහාණය වෙන්නේ නියත වෙනවා නියත මුචිනේ වෙනවා පරිහාණය නියත මුචිනේ මෙන්න මේක මේ උච්චාරණය කියන්නේ දර්ශනයේ පහළ පහළ වාක්‍ය දක්වන දර්ශනයේ ප්‍රහේල කරන ආත්මය විශ්වාස කරගෙන ඉන්න උත්සාහ. දැන් ඉතින් අද මේ